ඇතිවෙන්න මහත්තයෝ සක්කාය දිට්ටිය නිසා. සක්කාය දිට්ටියේ වැඩිභාවයයි මාන්‍යකයන්. මමත්වේ දැඩිභාවයයි මාන්‍ය කියන සාකාරණය සකස්වෙන්. ඉතින් මාන්‍යයෙන් අපි මිදන්න නම් නිරේතුරුවම රූපයේ අනිත්‍ය භාවය අපි අඩන්න ඕන පෙන්ට. එහම නැත්තම් පටිච්ච සෞපන්නෝ අපි මේ ජීවිතය දකින්න ඕන. පටිච්ච සෞපන්නව ජීවිතයේ දකින කෙනා මෙතන මමය කියලා සංඥාවක් එයා ජීවිතය තුළින් ගන්නේ නෑ. මාන්‍ය ඇතිකරගන්න කුමක් නිසාද රූපය කෙරේ ඇතිකරගන්නා වූ මමත්වේ දැඩිභාවය නිසා. වේදනාව කරේ ඇතිකරගන්නා වූ මමත්වේ දැඩිභාවය නිසා. සංඥාව චේතනාව විඤ්ඥානය කරේ ඇතිකරගන්නා වූ මත්වය දැඩිභාවය නිසා. එනිසා මමත්වේ මාන්‍යය කියන කාරණය බැහැර කරන්න නං අනිවාර්යෙන්ම පිංහතුනේ තමන් රූපයේ අනිත්‍යභාවය විදශනාවට ලක් කරන්න ඕන. පංචුපාදානස්කන්දේ අනිත්‍යභාවය තුළ ජීවත්වවෙන්න ඕන. ඒවගේම පටිච්ච සමුපන්නව හේතුඵල ධර්මයන් මත ජීවිතය දකින්න ඕන. අවිද්‍යාපච්චයා සංකාරා. අවිද්‍යාව නිසා සකස් වනා වූ සංස්කාරය. මොකද මේ මෙතන මමය මගේ කියන සත්වයෙක් පුද්ගලයෙක් කියන සංඥාව තුළයි අපි මාන්‍යය සකස් කරගන්න පිංහතුන්. එතකොට පටිච්ච සමුපන්නවයා ජීවිතය දකිනවනං. ඒ පටිච්ච සෞපන්න ක්‍රියාවලිය තුළයා දකිනවා මෙතන මමය කියලා සත්වයෙක් පුද්ගලයෙක් නෑ හේතුවන් නිසා සකස් වනා වූ දෙයක් මෙතන තියෙන කියලා. අවිද්‍යාපච්චයා සංකාරා. අවිද්‍යාව නිසා සකස් වනා වූ සංස්කාර. සංකාරපච්චයා විඤ්ඥානම්. සංස්කාරය නිසා සකස් වනා වූ විඤ්ඥානයක් මෙතන තියෙනවා. මේ අවිද්‍යාවත් සංස්කාරයත් අතර සත්වයෙක් පුද්ගලය අපි දකින්නේ නෑ හේතු පලධර්මයක්. සංස්කාරපච්චයා විඤ්ඥානං සංස්කාර නිරෝධා විඤ්ඥාන නිරෝධෝ. සංස්කාරයත් විඤ්ඥානයක් අතර අපි සත්වයෙක් පුද්ගලයෙක් දකින්නේ නෑ. එතොට සංකාරපච්චයා විඤ්ඥානන් කියන මොකක්ද දැන් අපි හිතමු මේ මහත්තයා මෙතන ඉන්නවා. මේ මහත්තයාට ගිය ජීවිතේ මනුස්සෙක් මේ මහත්තයා. මේ මහත්තයා ගිය ජීවිතේ අවුරුදු අනුවක් ඉතර ජීවත් වෙලා මේ මහත්තයා මැරෙන මොහොත එනවා. මැරෙන මොහොතෙදී අවසාන චුතිසිත සකස් වෙනවා. අවසාන චුතිසිත කියන්නේ මොකක්ද විඤ්ඥානය. විඤ්ඥානයේ අවසාන චුතිසිත සකස් වුනේ කුමක් නිසාද සංස්කාර රැස් කරපු නිසයි. සංකාරපච්චයා විඤ්ඥානම්. සංස්කාර නිරෝධා විඤ්ඥාන නිරෝධෝ. සංස්කාරයත් විඤ්ඥානයත් අතර සත්වයෙක් පුද්ගලය කිටියද හේතු පලධර්මය. සංස්කාරපච්චයා විඤ්ඥානං විඤ්ඥානපච්චයා නාමරූපන්. එතොට සංස්කාරපච්චයා විඤ්ඥානය කියන්නේ සංස්කාරයන් නිසා විඤ්ඥානය අවසාන චුතිසිත සකස් වුණා. මේ අවසාන චුතිසිත විඤ්ඥානපච්චයා නාමරූපන්. විඤ්ඥානපච්චයා නාමරූපන් කියන්නේ මොකක්ද ඒ මොහොතේ. මේ මහත්තයාගේ මේ ජීවිතයේ අම්මාගේ මවකුසේ කලල රූපයක් තියෙනවා. ඒක ජීවවිද්‍යාත්මක දෙයක්. මේ අම්මාගේ මවකුසේ පැලෝපියනාලේ තියෙන කලල රූපෙට මේ විඤ්ඥානය ඇවිල්ලා බැසගන්නවා. විඤ්ඥානය ඇවිල්ල කලල රූපෙට බැසගත්තට පස්සේ මෙච්චර වෙලා පාවිපාවි තිබ මේ මස්කඇල්ල දැන් ගැහෙන්න පටන් ගන්න. ගැහෙනවා කියනමකක්ද කාය සංස්කාර සකස් වෙනවා. අපේ මේ පපුුව ගැහෙනවා වගේ මේක ගැහි ගැහි දැන්තියෙන්නේ. විඤ්ඥාන පච්චයා නාමරූපන්. විඤ්ඥානය සකස් වන නිසා නාමරූපයන් සකස් වුණා. විඤ්ඥාන නිරෝධා නාමරූප නිරෝධ. එනම් විඤ්ඥානය සකස් වුනා ඊට අදාළව නාමරූප සකස් වුණා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා නාමරූපපච්චයා සලායතන. නාමරූප නිසා සලායතන සකස් වුණා. එතොට නාමරූප නිසා සලායතන සකස් වනා කියන්න මොකක්ද දැන් අර ගැහි ගැහිතින කලරරූපය. සති හතක් අටක් යැනකොට තම්බපු බිත්තරයක් ප්‍රමාණට ලොකු වෙලා. මේ ඇස කණනාසේ දිවශරීරයේ මනස සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එනම් බලන්න නාමරූප සකස් වුන නිසා සලායතන සකස් වුණා. නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ. නාමරූපයක් සලායතනයක් අතර සත්වයෙක් පුද්ගලයක් හිටියද හේතු පලධර්මය. එනම් දැන් තාම අපි කොතනකවත් මෙතන සත්වයෙක් පුද්ගලයෙක් දකින්නේ නෑ. හේතු පලධර්මයක් තමයි මෙතන දකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සලායතන පච්චයා පස්සෝ. සලායතන පච්චයා පස්සෝ කියන්න මොකක්ද දැන් මේ මහත්තයා ලෝකෙට බිහි වෙනවා. ලෝකෙට බිහි වුණාට පස්සේ ඇහෙන් රූප දකිනෝ. ඇහෙන් රූපය දැක්කා කියන්නේ චක්කු විඤ්ඥානය සකස් වුණා. ඇහෙන් රූපය දැක්කගමන් මොකද කරන්නේ දැක්කා වූ රූපය ගැන හිතනෝ. චක්කු විඤ්ඥානය මැරිලා මනෝවිඤ්ඥානය සකස් වෙන. එතකොට අපිට ශබ්දයක් ඇහෙනවා. මනෝවිඤ්ඥානය මැරිලා සෝත විඤ්ඥානය සකස් වෙන. සද්ධය ගැන හිතනවා. සෝත විඤ්ඥානය මැරිලා මනෝවිඤ්ඥානය සකස් වෙන. එනන් චක්කු විඤ්ඥානයමද මනෝවිඤ්ඥානය කියන්නේ නැහැ. මනෝවිඤ්ඥානයේද සෝත විඤ්ඥානය කියන්නේ නැහැ. ඇස මැරිලයි මන ඉපදෙන්නේ. මන මැරිලයි කන ඉපදෙන්නේ. කන මැරිලයි කය ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකයේ ඉන්න සෑම සත්වයෙක්ම සෑම මොහොතකම මැරමින් ඉපදෙනවා මැරමින් ඉපදෙනවා කියලා. නමුත් අපි දන්නේ නෑ පිංහතුනි. අපි මරණය කියලා දකින්න මොකක්ද අවසානයේ වයෝවෘද වෙලා මැරෙන මරණය ගැන විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේම කියන්නේ. බුදුරජන් වහන්සේ දේශනා කරනවා සෑම නිමේශයකදිම මැරමින් ඉපදෙනවා මැරමින් ඉපදෙනවා කියලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඇසෙන් රූපයක් දකිද්දී ඇස ඉපදෙනවා පිංහතුනි. චක්කු විඤ්ඥානය කියන්න ඇසේ ඉපදීම. ඇස මැරිලයි මන ඉපදෙන්නේ. ඇස ඉපදෙන වෙලාවේ විඤ්ඥානය ඇසේ බැහැගෙන ඉන්නවා. ඇස මැරිලා මන ඉපදෙද්දි විඤ්ඥානය මනසේ බැහැගෙන ඉන්නවා. මනස මැරිලා කන ඉපදෙනකොට විඤ්ඥානය කන තුළ බැහැගෙන ඉන්නවා. බුදුරජන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන හයින්. හැම වෙලාවෙම එක ආයතනයයි ඉපදිලා තියෙන්න කියලා. ඒ ඉපදිලා තියෙන ආයතනය තුළ විඤ්ඥානය බැසගෙන තියෙනවා. ඇස ඉපදෙනකුට ඇස තුළ විඤ්ඥානය බැසගෙන තියෙනවා කන ඉපදෙනකොට කන තුළ විඤ්ඥානය බැසගෙන තියෙනවා මනස ඉපදෙනකොට මනස තුළ විඤ්ඥානය බැසගෙන තියෙනවා. මේ ආයතන හය හරහා ඇතිවෙමින් නැතිවෙමින් මැරමින් ඉපදමින් මේ විඤ්ඥානය ගලාගෙන ගිහිල්ලා මේ ජීවිතයේ මේ මහත්තයා මැරෙන වෙලාවට අවසාන චුතිසිත හැටියට මනෝවිඤ්ඥානය සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට යනවා පිංහතුන්. ඊළඟ ප්‍රතිසන්දියට යනවා. එනම් බලන දැම් විඤ්ඥානය එකම විඤ්ඥානයක්ද මෙතන තිබ්බේ ඇතිවෙමින් නැතිවෙමින් මැරමින් ඉපදෙමුන් ගලායන්න වූ විඤ්ඥානය. මෙහෙම ගිහිල්ලා මේ ආකාරයෙන් දකිනකොට මේ රූපය තුළ මමය කියල ගණ සංඥාවක් අපි දකින්නේ නෑ. හේතුන් නිසා සකස් වුනා උදයක්. අවිද්‍යාව තිබ්බ නිසා සංස්කාර සකස් වුනා. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ. අවිද්‍යාවත් සංස්කාරත් අතර සත්වයෙක් පුද්ගලයෙක් නෑ. සංකාර පච්චයා විඤ්ඥානන්. සංස්කාර තිබ්බ නිසා විඤ්ඥානය සකස් වනා. සංස්කාර නිරෝධා විඤ්ඥාන නිරෝධෝ සංස්කාරත් විඤ්ඥානයක් අතර සත්වයෙක් පුද්ගලයෙක් නෑ. විඤ්ඥාන පච්චයා නාමරූපන්. විඤ්ඥානය නිසා නාමරූප සකස් වුනා විඤ්ඥාන නිරෝධා නාමරූප නිරෝධෝ විඤ්ඥානයත් නාමරූපයත් අතර සත්වයෙක් පුද්ගලයෙක් නෑ. නාමරූප පච්චයා සලායතනං නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ නාමරූපයක් සලාතයක් අතර සත්වයෙක් පුද්ගලයෙක් නෑ. සලායතන පච්චයා පස්සෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ සලායතනයක් පස්සයත් අතර සත්වයෙක් පුද්ගලයෙක් නෑ. අන්න හේතුඵල ධර්මයන් අනුව දකිනෝ. හේතුඵල ධර්මයන් අනුව දකිද්දී මමත්වේ දැඩිභාවය මාන්‍යය කියන කාරණය අපි තුළින් සිදිල යනු. එහෙම නැත්තන් තමන් අනිත්‍ය සංඥාව තුළින් මේ මාන්‍යය කියන කාරණය බැහැර කරන්න ඕනේ මාන්‍යය කියන්නේ මමත්වේ දැඩිභාවයයි පිංහතුනි. රූපය කෙරේ ඇතිකරගන්නා වූ මමත්වේ දැඩිභාවය. වේදනාව කරේ ඇතිකරගන්නා වූ මමත්වේ දැඩිභාවය. පංච උපාදානස්කන්දය කරේ ඇතිකරගන්නා වූ මමත්.